එහෙනම් අපි දැන් ඉදිරියට ගමන් කරමු. මම හිතන්නේ පෙරේදා බණ අහන්න ඇති කවුරුත් සමාධි භාවනාව පිළිබඳව මට බොහෝ දිනෙක කෝල්ස් කරලා කිව්වා "හාමුදුරනේ අපි සමාධියට ගියා" කියලා. අවුරුදු ගණනාවක් මේ සමාධියට යන්න බැරුව හිටියා. ඔබ වහන්සේගේ දේශනාවෙන් පස්සේ ඊට ඉක්මනින් හතරවෙනි වරටක් කෙලෙස් දහණය කළයි කියලා මට කෝල් දෙනවා. මහා පුදුම දේශනාවක් ඒක ඇත්ත වශයෙන්ම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතනින් මම කිව්වේ මොකද්ද? යෝගාවචරයේක් දක්ෂ යෝගාවචරයෙක් විසින් උපේක්ෂක අරමුණකට හිත ඒකාග්‍ර කරගෙන පංච නීවරණ යටපත් කරගෙන කුසල් දහම් වඩවාගෙන අසද්ධර්මයේ යට කරගෙන සද්ධර්මයේ වඩවාගෙන සද්ධර්මයේ තුල ප්‍රීතියෙන් සැපයෙන් උපේක්ෂාවෙන් ගත කරනවා කියලා. තේරුණා නේද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට දැවීම, තැවීම, පරිහානිය, දුක, ਸੰతాපය ඔක්කොම තියෙන්නේ කොහෙන්ද එන්නේ? කෙලෙස් නිසා. කාම ඡන්ද ව්‍යාපාද. කාම රාග පටිඝ. මොනවද ගන්නව? තණ්හාව නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. දැවෙන්නේ, තැවෙන්නේ, පිරෙන්නේ තණ්හාව නිසා. දැන් අපි ඔතෙන්දි මොකද කරන්නේ? තණ්හාව යටපත් කරගන්නවා. අසත් ධර්මය යට කරගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ තණ්හාවට කියන තවත් නමක්. ඊළඟට අලසකම නිසා අපිට මොකුත් කරගන්න බැරුව යනවා. අලසකමත් අකුසල ධර්මයක්. එතකොට විචිකිච්ඡාව උද්දච්ච කුච්චය අකුසල ධර්මයක්. විචිකිච්ඡාවත් අකුසල ධර්මයක්. මෙන්න මේ නීවරණ පහෙන් තමයි කුසල් දහම් වහගෙන තියෙන්නේ. එතකොට මේ නීවරණ පහ යට කරනකොට මොකද වෙන්නේ? කුසල් දහම් මතුවෙනවා. මොනවද කුසල් දහම්? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. උපේක්ෂක අරමුණකට ඒකාග්‍රතාවයේ ඇති කරගෙන පංච නීවරණ යට කරගෙන කෙලෙස් මර්ධනය කරගෙන සද්ධර්මයේ තුලට වෙලා ප්‍රීතියෙන් සැපයෙන් උපේක්ෂාවෙන් යුක්තව ටික වෙලාවක් ඉන්නවා. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ උතන. ඒතර මෙතන ප්‍රීතිය කොහෙන්ද මේ ඉන්නේ? සද්ධර්මයේ තුලින් ওই ප්‍රීතිය අපි ලබන්නේ. අසද්ධර්මයේ යටකරන්න යටකරන්න සද්ධර්මයේ මතුවෙනවා. සද්ධර්මයේ මතුවෙන්න මතුවෙන්න අපි ප්‍රීතියෙන්, සැනසීමෙන්, සතුටින්, උපේක්ෂකව ජීවත් වෙනවා. තේරුණේ? ඕක ඉතින් ඊටාම පහසු දෙයක්. තේරුම් ගන්නත් පහසුයි. ඉතින් මේ මේ විදිහට ධානාගත වෙනවායි කියලා කියන්නේ කෙලෙස් දහණය කරමින් ඉන්නවා කියන එක. කෙලෙස් දවනවා. පළවෙනි වරට දවනවා, දෙවෙනි වරට දවනවා, තුන්වෙනි වරට දවනවා, හතරවෙනි වරටත් කෙලෙස් දවනවා. දහණය කරනවා. එතකොට මොකද වෙන්නේ අපේ සැනසීම, සතුට, සහනය, උපේක්ෂාව කියන මේ උතුම් ගුණධර්ම අප තුළ ඇති වෙනවා. ඒ තුنين අපි සුවපත් භාවයටපත් වෙලා කෙලෙස් බල බිඳිනවා. මාර බල බිඳිනවා. ආන්නේ මායාගේ බල බින්දයන් පස්සේ අපිට මායා සමුච්ඡේද ප්‍රහාණය කරන්න පුළුවන්. මොනවද මේ මෙතන මායා කියන්නේ? කෙලෙස්, තණ්හාව. එතකොට අනවබෝධය අනවබෝධය කියන්නේ අවිද්‍යාව අවිද්‍යාව දුරු කරගත්තාම තමයි විද්‍යාව පහළ වෙන්නේ. අවිද්‍යාව දුරු කරගන්න සත්‍ය අවබෝධ කරගන්න ඕන. සත්‍ය අවබෝධ කරගන්න අපිට ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ. ඊළඟට අසා දරා ගන්න ශක්තිමත් මනසක් තියෙන්න ඕනේ. මේ මේ ධානාගත වීමෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? මන ශක්තිමත් වෙනවා, හිත ශක්තිමත් වෙනවා. මන ශක්තිමත් වුණාම ධාරණ ශක්තිය ඇති වෙනවා. සා දරා ගැනීම. ඒක තමයි බුද්ධිමත් බව කියන්නේ. හිත ශක්තිමත් වෙනවා කියන්නේ චින්තන ශක්තිය ඇති වෙනවා. චින්තන ශක්තිය ඇති වෙන්න නම් උපේක්ෂක හිතක් තියෙන්න ඕනේ. අන්තගාමී හිතකින් නිවැරදි තීරණයක් ගන්න බෑ. එතකොට මේ ධානාගත වීමෙන් අපි බලාපොරොත්තු වෙන මොකද්ද? බුද්ධිමත් භාවයේවත් මානසික ශක්තියයි උපේක්ෂාවේවත් චින්තන ශක්තියයි මේ මේ දෙක ඇති කරගන්න. ආන් එතකොට අසා දරා ගන්නවා, සිත විමසා බලනවා, තමා තුළින් ධහම දැන ගන්නවා. අන්න අවබෝධයට ගියා. අවබෝධයට ගියාන් පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යා අන්ධකාරයේ දුර වෙලා ප්‍රඥා ලෝකයේ ඇති වෙලා යථාර්ථය දැකලා අපි සසර දුකින් අත මිදෙනවා. ඒ සඳහා කෙලෙස් මර්ධනය කරගන්න මාර බල විඳින්න තියෙන එකම ක්‍රමය තමයි ඔය සමත භාවනාව. එහෙම නැත්නම් සමාධි භාවනාව. ඒතර සමතේ ඇති කරගෙන අපි විදර්ශනාවට යනවා. ඒ කියන්නේ සමතේ ඇති කරගෙන සමාධිගත හිතක් ඇති කරගෙන සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. එතන ඉඳන් මොකද වෙන්නේ? අපිට සත්‍යයේ විනිවිද පේන්න පටන් ගන්නවා. සත්‍යයේ විනිවිද පේන්න පටන් ගත්තයින් පස්සේ අපි විදර්ශනාව තුලම ඊළඟට සමාධිගත වෙනවා. ආන් මේක තමයි විදර්ශනා පූර්වාංගම සමතය කියන්නේ. දැන් මුලින්ම තියෙන්නේ මොකන්ද? සමත පූර්වාංගම විදර්ශනාව. උපේක්ෂක අරමුණකට චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගෙන සමාධිගත වෙනා ධාරණ ශක්තිය, බුද්ධිමත් භාවයේ, චින්තන ශක්තිය ඇති කරගෙන අසා දරාගෙන සිතා විමසා බලා සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ඒකට කියන්නේ මොකද්ද? සමත පූර්වාංගම විදර්ශනය. ඒතකොට සමතේ පූර්වාංගම විනා විදර්ශනාවට යනවා. දැන් ඊළඟට ඊළඟට විනිවිද පේන්න පටන් ගත්තට පස්සේ සත්‍යය තුලම සමාධිගත වෙනවා. විදර්ශනා තුලම සමාධිගත වෙනවා. දැන් මම අර මේ පින්නතුන්න කමඨහන් දුන්නේ. මොකද්ද පංච උපාදානස්කන්ධය. විඥාන නාම රූප හැම තැනම සතියෙන් ඉන්න කියලා කිව්වන්නේ. ආන් එතකොට මොකද වෙන්නේ? සත්බොධ්ජංගයේ සති සම්බොධ්ජංගයෙන් අනතුරුව සමාධි සම්බොධ්ජංගයට ගිහිල්ලා අන්න විදර්ශනාව තුල සමාධිගත වෙනවා. ආන් එක තමයි විදර්ශනා පූර්වාංගම සමාධිය සමතය කියලා කියන්නේ. සමත පූර්වාංගම විදර්ශනාව කියන්නේ මුලින් සාමාන්‍ය පුද්ගලයේ සමාධිය ඇති කරගෙන බුද්ධිමත් බව ධාරණ ශක්තිය ඇති කරගෙන චින්තන ශක්තිය ඇති කරගෙන අසා දරාගෙන හිතා විමසා බලා සම්මා දිට්ඨිය ඇති කරගන්න එක සෝතාපන්න භාවයටපත් වෙන එක. ඒක මොකද්ද සමත පූර්වාංගම විදර්ශනය. ඊළඟට මේ පුද්ගලයා විනිවිද දකින්න පටන් ගන්නවා. හැම තැනම මෙයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පේන්න පටන් ගන්නවා. අන්න දැන් මොකද වෙලා තියෙන්නේ විදර්ශනාව තුළ සමාධිගත වෙනවා. ඒකට කියන්නේ විදර්ශනා පූර්වාංගම සමාධිය කියලා කියන්නේ. ඔය අනිමිත්ත සමාධි, එතකොට අප්පණීත සමාධි, ශුන්්‍යත සමාධි ඒවා මහා ගැඹුරු සමාධි පින්නතුනේ. ඒවා අධ්‍යක්ෂක පුද්ගලයෙක් පමණයි මේ ගැන කියන්න දන්නේ. ඉතින් ওই අධ්‍යක්ෂ පුද්ගලයෝ කියලා කියන්නේ සෝතාපන්න වීමෙන් පස්සේ තමයි විදර්ශනාව පාදක කරගෙන පූර්ව කරගෙන සමාධියට යන්න පුළුවන්. කොතනින් පස්සේද? සෝතාපන්න වුණාට පස්සේ. ප්‍රත්‍යඥයන්ට තියෙන්නේ මොකන්ද? සම්මත පූර්වාංගම විදර්ශනය. සමතේ ඇති කරගෙන සමාධිය ඇති කරගෙන මානසික ශක්තිය බුද්ධිමත් බව ඇති කරගෙන චින්තන ශක්තිය ඇති කරගෙන අසා දරාගෙන සිතා විමසා බලා සත්‍ය අවබෝධ කරගන්නවා සම්මා දිට්ඨිය ඇති කරගන්නවා අන්න සමත පූර්වාංගම විදර්ශනය ඊළඟට තියෙන්නේ මොකද්ද විදර්ශනය පාදක කරගෙන සමාධියට එන ආයතරයක් අන්න විදර්ශනා පූර්වාංගම සමතය මේ ගැන ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න පුළුවන් අදුම ගාමි සක්‍රුදාගාමි අනාගාමි මාර්ගයේ වඩපු අය මේවා දන්නවා. ප්‍රත්‍යඥයන් ඕවා දන්නේ නැහැ. අඩුගාන සක්‍රදාගාමී මාර්ගයේ වඩ ප්‍රත්‍ය දන්නවා විදර්ශනා පූර්වාංග කරගෙන ධර්මයේ තුල සත්‍යයේ තුල සමාධිගත වෙනවා. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඕකයි මේ විදර්ශනා සමත පූර්වාංගම විදර්ශනයයි විදර්ශනා පූර්වාංගම සමතයයි කියලා බුද්ධ විද්‍යාවේ තියෙනවා ඔක. අපි දන්නවා. අපි අත්දකලා තියෙනවා හැම එකක්ම. මම කිව්වේ මොකද්ද? සුක්ඛ විදස්සක කියන වචනයක් නෑ කියලා. සුක්ඛ විදස්සක කියන්නේ ඔයගොල්ලෝ මේ ලෝකයක් එපාට කෙලින්ම විදර්ශනාවට යනවා කියන එක නේ. එහෙම බෑ. එහෙම කොහොමද කරන්නේ? තේරුණා නේද? ඉතින් ආන් ඒවා මේ පින්නතුන් හොඳට තීරුම් ගන්න ඕනේ. මම ඊළඟට දේශනාවක් ආවම පස්සේ මම දේශනා කරන්නේ සමත පූර්වාංගම විදර්ශනාවයි විදර්ශනා පූර්වාංගම සමතයයි. ඒ දෙක තමයි දේශනා කරන්න ඕනේ. මොකද ඔය විනාඩි 45 තිස්සේ ඔය ඔක්කොම කරන්න බෑනේ මට. හරියට විනාඩි 45 වෙනකොට ඉතින් මල් ළඟට එනවා. නවත්ත ගන්න. අපෝ ඉතින් බලාගෙන ඉන්නවා දැන් නවත්තයි දැන් නවත්තයි කියලා. ඉතින් ගැඹුරු දහමක් දෙන්න බෑ පින්නතර විනාඩි 45න් දෙන්න බෑ. ඒ වුණාට ඉතින් පැය දෙකක් තුනක් හතරක් පහක් කියන දේවල් මම කොහොම හරි කිව්වා විනාඩි 45න්. ඉතින් ළඟට ඇවිදින් ඉන්නවා ආවත්තන්න. මම අනිත් දවසේ කියනවා මම විනාඩි 30කින් නවත්තන්නම්. ඒකට ඒ කට්ටියට සතුටු වෙන්න පුළුවන් නෑ. ඉතින් කොහොමටත් මහ ජනතාවට මේ පණිවිඩය දෙන්න ඕන නිසා මම ওই දැන් වලට යන්නේ නැත්නම් මම කැමති නෑ අතවරේම දැන් තියෙන්නේ තනිකර මෙතන ධර්මයේ විකුණාගෙන සල්ලි හම්බ කිරීමක් කරන්න. තේරුණා නේද? ධර්මයේ විකුණාගෙන හැමදාම වර්ණය දැන් ඉස්සර බදාදා ඉඳලා ඉස්සර කියන්නේ හැමදාම. දැන් දවල්ටත් මනක් දාගත්තොත් දවසට තුනක් වෙනවා. ෂෝක් නේද? <laughs> උදේටත් බන, රැයටත් බන සල්ලි තමයි ඉතින්. දවල්ටත් දාගන්න කියන්න ඕනේ ඒක. කියන තරමක් කියන්නේ බන, අහන තරමක් අහන්නේ බන තමයි. ඒ වුණාට රටේ අපරාධ වුණනම් කිසිම අඩුවක් නැහැ. තේරුණා නේද? මොකද මිනිසුන්ට මේක පැහැදිලිව පෙන්වන්නේ නෑ මොකයි වැඩේ. ඊයේට ඉඳලා මයෙන් ඇහුව එක්කෙනෙක් අද මාර්ගඵලලාභයෙන් ඉන්නවද කියලා. පෝ මං කිව්වා 90 90ක් මේ ඉන්නේ මාර්ගඵලලාභයෙන් කිව්වා. හ්ම්. ඒ කියන්නේ ආවදුර මේ. ඒ කියන්නේ ඉතින් අර පේමන්ට් එකේ ඉන්න පොඩු කාර්යයක් මාර්ගඵලලාභී කියන එකයි. ඈ. ඕ ඒ අසත් ධර්ම මාර්ගයට ගිහිල්ලා ඵල ලබනවා. ඵල තමයි අර පේමන්ට් එකේ කාණු වල බුදියාගෙන වමනේ දමාගෙන ඉන්නේ. ඒවා තමයි ඵල. ඉන්දියාවේ ඉඳලා. ඈ මාර්ග දෙකක් තියෙනවානේ. මොකද්ද මාර්ග දෙක? අසද්ධර්ම මාර්ගය හා සද්ධර්ම මාර්ගය. අද බොහෝ දෙනෙක් ඉන්නේ අසද්ධර්ම මාර්ගයේ. අසද්ධර්ම මාර්ගයේ ලබාගෙන ඵල අනුභව කරනවා. ඔය දැකලා තියෙනනේ කාණු ගානේ වමනේ දමාගෙන බල්ලු වැවිදින්න උණු වතුරෙන් මූණ හොදලා ඈ සැලියොට් ටිකක් කාරිය දාලා මාර්ගඵල තමයි ඒවා ඉතින්. මොන මාර්ගඵලද? අසත් ධර්ම මාර්ග අසත් ධර්ම ඵල. තේරුණා නේද? එන්නේ ඉතාලේ ආහුර පොදුම කතා නෙලියන්නේ කියලා. පුදුම කතාවක් නෑ. ඉතින් අසත් ධර්ම මාර්ගය කියලා අසත් ධර්ම ඵල ලබනවා. මොනවද අසත් ධර්ම ඵල? දැවීම, තැවීම, පරිහානිය, දුක, ශෝකය, සන්තාපය, බය. ඕවා තමයි ඵල. මාර්ගය මොකක්ද? මාර්ගය තමයි අසත් ධර්මය. මාර්ගය අසත් ධර්මය. ඒක සද්ධර්ම මාර්ගයකුත් තියෙනවා. සද්ධර්ම මාර්ගය තමයි සම්මාදිට්ඨිය මුල් කරගෙන ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකේ ඒකේ අනකට්ටියක් ඵල ලබනවා. මොකක්ද ලබන ඵල? සැනසීම, සතුට, සහනය ඈ ඒ ලබන්නේ මේක. ඒත් මාර්ගඵල තමයි. දැන් ඔයගොල්ලත් මෙතෙන් එන්නේ සද්ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඵල ලබන්න. ඒ ඵලයන් අතර මොනවද තියෙන්නේ? සැනසීම, සතුට, සහනය, දියුණුව ඈ ඒවා තමයි ඵල. සත්‍ය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න ඒ ඵල ලබනවා. ඒ දෙකක් තියෙනවානේ අනුසෝතය සහ පටිසෝතය කියන දෙකක්. අනුසෝතය කියන්නේ මොකද්ද? අසත් ධර්ම ප්‍රවාහය. සෝතය කියන්නේ ප්‍රවාහයනේ. අනුසෝතේ පටන් ගන්නෙ කොතනින්ද? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔන්න අසත් ධර්ම ප්‍රවාහය. අසත් ධර්ම මාර්ගය. ඊළඟට සත් ධර්ම ප්‍රවාහය, පටිසෝතය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආන්නේ සම්මා සමාධි කියන වචනයෙන් මම කිව්වා නේද? ආන්ගේ සම්මා සමාධිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා සමාධිය කියන්නේ මොකක්ද දන්නවද? විදර්ශනා පූර්වාංගම සමතය. ඒ සම්මා දිට්ඨියනේ පූර්වාංගමලා තියෙන්නේ නේද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගමේ මොකක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ විදර්ශනාව. අන්න විදර්ශනා පූර්වාංගම සමතය කියන්නේ ඔන්න ඔකට තමයි. සම්මා දිට්ඨිය ඇති කරගෙන සමාධියට යනවා. ධර්මයේ තුලම සමාධිගත වෙනවා. තේරුණේ? අතන තියෙන්නේ මොකද්ද? සමතේ පූර්වාංගම. සමාධියේ පූර්වාංගම කරගෙන විදර්ශනාව ලබනවා. අන්න සමත පූර්වාංගම විදර්ශනාව. පැහැදිලි නේද? එතකොට සමත පූර්වාංගම විදර්ශනාවට යන්නේ සාමාන්‍ය අය. කියන්නේ ප්‍රත්‍යඥයන් ඉඳන් අපිට කියන්න පුළුවන් මේ සම්මා දිට්ඨිය ඇති කරගෙන සෝතාපන්න වෙච්ච නැති අය. ඒ කට්ටිය සමතේ පූර්වාංගම කරගන්නවා. සමාධිය පූර්වාංගම කරගෙන බුද්ධිමත් බව. බුද්ධිමත් බව කියන්නේ මානසික ශක්තිය, දරා ගැනීමේ හැකියාව. ඊළඟට චින්තන ශක්තිය. චින්තන ශක්තිය කියන්නේ උපේක්ෂර හිත. ශක්තිමත් හිත කියලා කියන්නේ උපේක්ෂක හිත. මෙන්න මේ බුද්ධිමත් භවයේවත් ධාරණ ශක්තිය සහ චින්තන ශක්තියේවත් මෙදහස් හිත මෙන්න මේක පූර්වාංගම කරගෙන තමයි විදර්ශනාවට යන්නේ. අන්න ඒකට කියනවා සමත පූර්වාංගම විදර්ශනාව කියලා. දැන් ඊළඟට ඊළඟට විදර්ශනා පූර්වාංගම සමතයට යනවා. සමතය කියන්නේ සමාධියනේ. සම්මාදිට්ඨිය මුල් කරගෙන ධර්මය සම්මාදිට්ඨිය පාදක කරගෙන යථාර්ථයේ දකිමින් විනිවිද දකිමින් සමාධිගත වෙනවා. ඔය සත්‍ය බොජ්ජංගයේ තියෙන්නේ සමාධි කියලා වචනයක් නේද? සති ධම්මවිතේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා තියෙන සත්පුජ්ජංගේ. ආ මේවා තමයි විදර්ශනා පූර්වාංගම සමාධි කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධියත් විදර්ශනා පූර්වාංගමයි. තේරුණේ? තව ඉතින් ඔය සද්ධා වීරිය සති සමාධි කියලා වචන පංචේන්ද්‍රිය වල තියෙන සමාධිය පංච බලවල සමාධියක් තියෙන්නේ ඒවට කියන්නේ මොනවා කියලාද විදර්ශනා පූර්වාංගම සමතය සමාධිය පැහැදිලි නේද? පැහැදිලිද මේ කාරණාව? ඒ නිසා සුක්ඛ විදස්සක කියන වචනයක් නෑ. සුක්ඛ විදස්සක කියන්නේ සමාධියෙන් තොරව විදර්ශනාවට යනවා කියන එක. කවදාවත් වෙන්න බෑ. ත්‍රිපිටකයේ ඕක තිබුණනම් මම ඕක බාරගන්නේ නැහැ පිළිගන්නේත් නැහැ. වෙන්න බැරි දෙයක්. බුදු පියාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ මගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළත් බාරගන්න එපා කියලා පිළිගන්න එපා කියලා. අහන්නලු දරාගන්නලු ප්‍රතික්ෂේප කරන්න එපාලු සිතන්නලු විමසන්නලු ඒ කට්ටිය ඔන්න ඔය තර හොඳට ඔතන ඉන්න ඕනේ මම මේ කියන්නේ පොතක් බලාගෙන ඇවිදින්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අහගෙන ඇවිදින් කිව්වත් කපාරට පිළිගන්න එපාලු ප්‍රතික්ෂේප කරන්නත් එපාලු හිතන්නලු අසා දරාගෙන සිතා විමසා බලන්නලු සිතා විමසා බලනකොට විනයේ සන්දස්සේතබ්බෝ සුත්තේ ඕතාරේතබ්බෝ විනය සමග සංසන්දනය කරන්නට සූත්‍රවල බස්සවන්නට විනය සමග සංසන්දනය කරනවා කියන මොකද දන්නවද මේ ප්‍රකාශනය විනයට කොච්චර ගැලපෙනවද මොකද විනය කියන්නේ රාග විනය දෝෂ විනය මෝහ විනය දැන් සමහරු කියනවා නෑ මේ සමාධියෙන් තොරව විදර්ශනා ලැබෙනවා කියලා ඒක අරගෙන ඉවරලා විනයට දාලා බලන්න පංච නීවරණ යටපත් කිරීම තමයි සමාධියෙන් කරන්නේ. පංච නීවරණ යටපත් කරනවා කියන්නේ මොකද? රාග විනේ, දෝෂ විනේ, මෝහ විනේ නේද? එතකොට පංච නීවරණ යටපත් කිරීමෙන් තොරව පුළුවන්කමක් තියනවාද රාග දෝෂ මෝහ විනේ කරන්න? ආන් ඒකයි විනේ සංගතේතබ්බෝ කියන්නේ. මේ කාරණාව රාගත්වය, දෝසත්වය සඳහා කොච්චර දුරට උපයෝගී ශක්තිමත් වෙනවද කියන එකයි විනය සම්දස්සේ තබ්බෝ කියන්නේ. සුත්තේ උතාරෝ තබ්බෝ කියලා කියන නිවන් දැකීමට කොච්චර දුරට මේ කියන ප්‍රකාශනය අදාළ වෙනවද? සමහර කෙනෙක් කියනවා සමාධිය ඕනේ නැහැ අපිට කෙලින්ම විදර්ශනාවට යන්න පුළුවන් කියලා. ඒකවල මෙයාට ධාරණ ශක්තිය කොහෙන්ද එන්නේ? චින්තන ශක්තිය කොහෙන්ද එන්නේ? අසාධාරණ ගැනීමේ හැකියාව නැත්තම් සිතා විමසා බලන්න පුළුවන්ද? බෑ නේද? ආන් මේ විදියට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ වුණත් ශ්‍රාවකයන්ට නිදාර දීලා තියෙනවා හිතන්න විමසන්න. සිතා විමසා විනය සමග සැදෙනවා නම් ධර්මයේ සූත්‍රවල බහිනවා නම් ආන් ඒක බුදු වදනක් කියලා පිළිගන්නේ කියලා. පැහැදිලි නේද මම කිව්වද? විනය කියලා කියන්නේ මොකද්ද? ඔය ඔය ශික්ෂාපද දෙක නෙමෙයි විනය කියන්නේ. විනය කියන්නේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය. මේ ප්‍රකාශනය තුළින් රාග, දෝෂ, මෝහ කොච්චර දුරට මර්ධනය වෙනවද? ඊළඟට මේ නිවන් දොර හැරීම සඳහා කොච්චර දුරට අපිට යථාර්ථය දකින්න පුළුවන්ද? සොත්තේ යෝතරේතබ්බෝ කියන්නේ යා මේකයි. සූත්‍ර කියන්නේ ක්‍රමවේදය කියන එක. නිවන් දැකීමට අවශ්‍ය කරන ක්‍රමවේදය මෙතන තියෙනවා අපිට. ආන් මේ විදිහට තමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳව තීරණයක් ගන්න. එහෙම නැතුව ත්‍රිපිටකයේ තියෙන්නත් පුළුවන්. කවුද පිළිගන්නේ? එහෙම බෑ. චින්තනය. සිතේ මහා විමසීම. ආන් මේක හොඳට මතක තියාගන්න මේ බෞද්ධයින්ට තමයි මේ උත්තම වූ නිදහස ලැබිලා තියෙන්නේ. අනික කිසිම ආගමක නෑ පින්නතුනේ. සිතන්න විමසන්න අවසර මේ මේ නිදහසක් නෑ අනිත් කිසිම ආගමකට. බුදුදහම තුල තමයි සිටීම හා විමසීම තියෙන්නේ. එතනින් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. තාන් එකක් මතක තියාගෙන දැන් මේ පින්නතුන්ට අමුතුවෙන් මේ ගැන කියන්න අවශ්‍ය නෑ. මට උඟා පෝල් වෙන ආමුදුරනේ අවුරුදු 18ක් තිස්සේ ආනාපාන සති භාවනාව කළා. මට සමාධියකට යන්න බැරි වුණා ආමුදුරනේ මම ඊයේ මේ බණ ටික අහලා අද උදේ සමාධිගත වුණා කියලා මට පෝල්සෙන්ද පටන් ගත්තා. ඉතින් ඔයගොල්ල ගැන කවර කතාවද? ඇත්තම මට කෝල් දෙක තුනක් ආවා අවුරුදු 18ක් තිස්සේ භාවනා කළාලු. ආනාපාන සති භාවනාව සමාධිගත වුණා නෑනලු. ඔබ වහන්සේගේ බණෙන් පස්සේ අද උදේ ෂෝක් එකට සමාධියට ගියායි කියලා මට කතා කළා. ඉතින් ඔය ගන්න ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් තියෙනව නේද? ඉතින් මෙතන අද මට පේනවා අලුත් මොහුණු කීපයකුත් පේනවා අලුත් මොහුණු ගොඩක් ඇති ඒ කට්ටියට මම කියන්නේ මේකයි ඔය කට්ටිය දැන් මේ සහභාගී වෙන්නේ මේ භාවනා පන්තියේ නැද භාවයට නේද? අතරින් තුනක් විතර ගිහින් තියෙන්නේ. ඒක නිසා ඔය කට්ටියට මේ මේ දේශනාවන් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් මේ අලුත් අයට. අපි දැන් භාවනා පන්තියේ හතරෙන් තුනක් විතර ගිහින් නේද? හතරෙන් තුනක් ගිහින් තියෙන්නේ. ඒක නිසා ආගමිකයින්ට මම ඊටාම කරුණාවෙන් කියන්නේ මේ කරන දේශනාවන් මේ කරන වැඩ කටයුතු තේරුණක් කමක් නැහැ නොතේරුණක් කමක් නැහැ තේරෙනවා වගේ ඉන්න. <laughs> එහෙම නැත්නම් අයියෝ අපිට වැඩක් නෑ අනේ මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ කියලා යන්න එහෙම එපා. මේ භාවනා පන්තිය ආයෙත් අපි මුලට එනවා. තා මාසිකින් විතර වාගේ ආයෙත් සද්ධා භාවනා, සීල භාවනා ආදී වශයෙන් මුලට එනවා. එතකන් මේගොල්ලෝ ඉවසා දරාගෙන බණ ටිකක් හරි අහලා යන්න හිතාගෙන මේ දේශනාවන්ට හුම්කම් දෙන්න. ඒ කට්ටිය මම එහෙම කිව්වේ අලුත් අයට. අලුත් අය කියලා කියන්නේ දැන් අපි තුනක් විතර ගිහින් තියෙන්නේ නේද? ඒක නිසා ඒ කට්ටියට මේක නිකන් අර තේරුම් ගන්න බැරි තත්ත්වයකටපත් වෙයි. මන්දෝත්සාහය වෙයි කියන අදහස පිටයි මම මේක කිව්වේ. පරණ කට්ටියන් දැන් සෑහෙන දිනුමකටපත් වෙලා තියෙන බව පැහැදිලියි. එහෙමනම් අපි ටික වෙලාවක් විවේකීව ගත කරමු. තේරුණේ? ටික වෙලාවක් විවේකීව ගත කරමු. ආන අප ආන සති භාවනා ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසයට ප්‍රස්වාසයට සිහිය පිහිටවාගෙන අවධානයෙන් යුක්තව ඉඳ ආස්වාසේ ප්‍රස්වාසේ කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි කයේ ස්වභාව සිද්ධියක්. අවධානයෙන් යුක්තව ඉන්නවා කියන්නේ ඒක පිළිබඳව ਵਿਚාරයට ලක් කරනවා, විවේචනයට ලක් කරනවා. දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලා හිතනවා. කෙටි ස්වභාවයක් දැනුණොත් කෙටි කෙටි කෙටි කෙටි කියලා හිතනවා. මෙහෙම හිතමින් ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දිග ස්වභාවයේ කෙටි ස්වභාවයේ තුලම සිත සමාධිගත වෙනවා. ඊට පස්සේ කොහෙවත් දුවන්න හම් වෙන්නේ ටික වෙලාවක් යනකොට මේ හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා. සියුම් වෙනකොට සමහරුන්ට දිග ස්වභාවයට සියුම් වෙනවා. සමහරුන්ට කෙටි ස්වභාවයෙන්ම සියුම් වෙනවා. එතෙන්දි දිගයිකටේ කියලා හිතන්න එපා. සියුම් වෙන ස්වභාවයටම හිත යොමු කරගෙන හුස්ම සියුම් වීගෙන යනවා කියලාම හිතන්න. එහෙම හිතන්න හිතන්න මොකද වෙන්නේ මේ හුස්ම සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා අන්තිමට දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයටමපත් වෙනවා. අන්න එතන තමයි සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා අන්න එතෙන්දි තන්නේ කරන හුස්මට මේ ඒකාග්‍ර වුණා වූ සිත හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ආන් මේක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. මේ සමාධිය තුල බොහෝ වේලාවක් ඉන්නකොට පංච නීවරණ යට යනවා විතක්ක විචාර පීති සුඛ උපේක්ඛා කියන ධානාංග මතුවෙනවා. කෙන කෙලෙස් යට යනවා සද්ධර්මය මතුවෙනවා. අන්න එතකොට විතක්ක ਵਿਚාර ආස්වාසේ ප්‍රස්වාසේ පිළිබඳව ਵਿਚාරයක් තියෙනවා. ඒ තුලින් ඒකාග්‍ර වෙලා ප්‍රීතියකුත් තියෙනවා, සැපයකුත් තියෙනවා. අන්න ඒ අවස්ථාව තමයි පළවෙනි වරට කෙලෙස් දහණය වෙනවා කියලා කියන්නේ ඕකයි. පළවෙනි ධානය කියලා කිව්වට කමන්නේ නැහැ තේරුණේ? ඉතින් මෙන්න මේ විදිහට ටික වෙලාවක් ඉන්නකොට අර සමාධිය දැඩි වෙන්න දැඩි වෙන්න මොකද වෙන්නේ පංච නීවරණයට යනවා. මේ සමාධිය බලවත් වෙනකොට සිත ඉහළට යනවා පංච නීවරණයට යනවා. මෙහෙන් යට යනවා මෙහෙන් ඉහළ යනවා. ආන් එතකොට විශාල ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී දෙවෙනි වරටත් කෙලෙස් දහණය වෙනවයි කියලා ඕනනම් ඒතකොට කමන්නේ. දෙවෙනි ධානය කියන්නේ ඒකයි. තේරුණා නේද? එතකොට අර ප්‍රීති සුඛ දෙක ප්‍රීතිය බලවත් වෙන්න බලවත් වෙන්න අර විතක්ක ਵਿਚාර වලට මොකද වෙන්නේ? පැත්තකට පිසිත් වෙලා යනවා. අර මං මොකක් කියන්නේ? පාන් කැල්ලක් උල උල ලෙවකකා ඉන්නකොට කේක් කැල්ලක් ගෙහින් දුන්නාම මොකද වෙන්නේ කියලා. පාන් කැල්ල පැත්තකට පිසිත් කරලා දානවා නේද? එතකොට මොකද වෙන්නේ? දේනි වලටත් ඔන්න කෙලස් දහණය වෙන්න පටන් ගන්නවා. පංච නීවරණ මෙහෙන් පංච නීවරණ යට යනකොට මෙහෙන් සිත ඉහළට නැගීගෙන යනවා. ඔය දෙවෙනි ධ්‍යාන තලයේ තියෙන අස්මත්ම ප්‍රදේශයේ. පළවෙනි ධ්‍යාන තලයේ තියෙන පරිමුඛය මෙතන. පරිමුඛය කියන්නේ මුඛයේ වටා ප්‍රදේශය. එතකොට පංච නීවරණ යට යනකොට මොකද වෙන්නේ? සමාධිගත සිත ඉහළ යනවා. දෙවෙනි தත්ත්වයට යනකොට අස්මත්ම ප්‍රදේශයේ තේ. තුන්වෙනි தත්ත්වයට තුන්වෙනි වරටක් කෙලස් දහණය කරනකොට තවත් ටිකක් සිත ඉහළට ගිහිල්ලා නලල්තල ප්‍රදේශයේ දැනෙන්න පටන් ගන්න. ඒ කමතියෙන් මම කිව්වත් නොකිව්වත් ඔයගොල්ලෝ ඒක දැනෙන්න දැනවත් වෙයි එතකොට. එතකොට තවත් පංච නීවරණයට යනවා. තවත් පංච නීවරණයට යන්න මේක නැගලා නැගලා ගිහිල්ලා ඉවරලා ඉසමුදුනුත් එහෙට නැගලා ගිහිල්ලා සමාධිගත වෙනවා. මේක තමයි හතරවෙනි ධ්‍යාන කියලා කියන්නේ. හතරවෙනි වරටත් කෙලෙස් දහණය කරනවා. මෙතන කරන්නේ මොකද්ද? අසත් ධර්මයේ යට කරගෙන, සත් ධර්මයේ මතු කරගෙන සදහම් සුවය ලැබමින් ඉන්නවා. වෙන මොකවත් එතනින් එහාට හිතන්න එපා යමක්. සදහම් සුවයෙන් සුවපත් වෙලා ප්‍රීති සුඛයටපත් වෙලා උපේක්ෂක සිතක් ඇති කරගෙන ඉන්නවා. family